වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා සම්පන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් ඒ භාගතුන් වහන්සේක ධර්මය අහලා ධර්මයේ තේරුම් අරගෙන තමයි බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගන්නේ ධර්මයේ තේරුම් ගන්න නැති කෙනාට බුදුරජාණන් වහන්සේගේ සරණ අහිමි වෙනවා ධර්මයේ අර්ථය දන්නේ නැත්නම් බුදුරජාන් වහන්සේගේ සරණ ලබන්න බෑ. බුදුරජාන් වහන්සේ එකම අරමුණක් වෙනුවෙන් එකම ප්‍රතිලාභයක් වෙනුවෙන් ශ්‍රාවකින් හික්මවපු කෙනෙක් ශ්‍රාවකින් හික්මවන කෙනෙක් විවිධාකාර අරමුණු විවිධාකාර ඉලක්ක කෙරෙහි ශ්‍රාවකීන් හික්මවීමක් බුදුරජාණන් වහන්සේ කරන්නේ. ලෝකේ යම්තාක් බුදුරු පහළ වෙද්දී සීල බුදුවරු එකම අරමුණක් වෙනුවෙන් තමයි Tamanගේ ශ්‍රාවකීන් හික්මවන්නේ, මෙහෙයවන්නේ. ශ්‍රාවකීන්ට මඟ කියන්නේ. ඒ වෙන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ උපදවගත්තා වූ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණත්වයටපත් කරගත්තා වූ ඉලක්කය ඇති කර ගන්නටම වෙන එකට නෙමෙයි බුදවරු තව කෙනෙකුගේ උපකාරයක් රහිතවම ලෝකේ අත් කර ගන්න පුළුවන් අග්‍රම ඉලක්කය අත් කර ගන්නවා ඒ නිසා තමයි උන්වහන්සේලාට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ තව කෙනෙකුගේ උපකාරයෙන් තොරව ලෝකේ මිනිස්සෙකුට හෝ දෙවි කෙනෙකුට වේවා අත් කර ගන්න පුළුවන් අග්‍රම ඊටාම ශ්‍රේෂ්ඨ ඉලක්කය අත් කර ගන්නවා. ඒ කියන්නේ අන්න ඒ ඉලක්කයට අනිකුත් අයට පැමිණීම පිණිසත් කරුණු කියලා දෙනවා. ඒ නිසා ඒ තුමන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. එතකොට ඒ තමන් වහන්සේ විසින් ලෝකයට කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත් නැත්නම් අත් කරගත් ඉලක්කය ගැන. ඒ ඉලක්කයත් අනිත්‍යයටත් අවබෝධ කරගන්න ඕනන්දු කරනවා. ඒතොර ධර්මයේ කියලා අපි ඉගෙන ගන්න එක. ඒතර ධර්මයේ විදිහට අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන සම්පූර්ණ කරගත්තා වූ දේ අපටත් සම්පූර්ණ කරගන්න කියලා අපිට උනන්දු කරවන්නා වූ දේ තමා ධර්මයේ කියලා අපි ඉගෙන ගන්න. ඒතර එයට පහදින කෙනා ඒ අවවාදයේ අනුශාසනාව පිළිපදිනවා ඒ ඉලක්කයේ අත්කර ගැනීම පිණිස උත්සාහ කරනවා. ඒ උත්සාහය සම්පූර්ණ කරගන්නවා ඒ උත්සාහ කරන කෙනා. එතකොට අන් එයට ශ්‍රාවකෝ කියලා කියනවා. එහෙම නොවෙනවා නම් ඔවුන් ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. ඔවුන් වෙන වෙනත් දේවල් කරන වෙන වෙනත් අය ඇසුරු කරන අය. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ ඇසුරු කරනවා. බුදුරජාන් වහන්සේ අනුව කටයුතු කරනවා. බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිපදිනවා. ඒ අවවාද අනුගමනය කරනවා. එතකොට වුන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත් වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඒ ශ්‍රාවකීන් මෙහෙවන්නේ එක ඉලක්කයකට, එක අරමුණකට. එකම ප්‍රතිලාභයක් පිණිසක් වෙන දෙයකට නෙමෙයි. වෙනත් වෙනත් අරමුණු වෙනත් වෙනත් ඉලක්ක කරා ලෝකයේ විවිධ අය විවිධ අය මිනිසුන් හසුරවනවා. ඒක හැටි ලෝකේ විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. ඒ අය මිනිසුන් හසුරවනවා Tamanට කැමති කැමති. දැන් ගෙදරක අම්මා තාත්තා බලන්න. අම්මා තාත්තාට දාව උපන් ළමයි ඉන්නවා. ඒතර අම්මා හිතන්න පුළුවන් මේ ළමයා මං දොස්තර කෙනෙක් කරනවා. තාත්තා හිතන්න පුළුවන් මම මෙයාවයි මේ ඉංජිනේරුවෙක් කරනවා. ඒතර අම්මා එක පැත්තකට පාර කරනවා තාත්තා එක පැත්තකට පාර කියනවා. ඊළඟට අපි හිතමු එක ළමයි ළමයි දෙන්නෙක් ඉන්නකොට තාත්තා හිතන්න බලන්න මේ ළමයා මම ඉංජිනේරුවෙක් කරනවා. මේ ළමයා මම වෛද්‍යවරයෙක් කරනවා. නේ? ගෙදරක් ගත්තත් බලන්න එක ඉලක්කයකට යොමු කිරි මන් නැහැ නේද ළමයිනි. තියනවද එහෙම කොහොමද? නෙමෙයි. ගමක් ගත්තොත්, ගෙවල් දෙකක් ගත්තොත් විඩයි නේද? හ්ම්? තමන්ගේ પરම්පරාව ගෙනියන්න ළමයි හදනවා. තමන්ගේ ධනෙ බේර ගන්න ළමයි හදනවා. එහෙම නැත්නම් අන් අයගේ ධනෙ තමන්ට ගන්න ළමයි මෙහෙවනවා. හ්ම්? විවිධ විදිහට මිනිසුන් මෙහෙවනවානේ. ඊළඟට බලන්න එහෙම අපි රටක් ගත්තොත් ලෝකයේ දිහා බලුවොත් මිනිස්සු විවිධ කෙනා විවිධ ආකාරයේ අයගේ හඬට අහුම්කම් දීලා මෙහෙවනවානේ. එතකොට සමහරු ක්‍රීඩකව වෙන්න පුරුදු වෙනවා. සමහරු නළු නිළිය වෙන්න පුරුදු වෙනවා. නේ? ඉතින් ඊළඟට තවත් එහාට ගියොත් එහෙම සමහරු දිව්‍ය දෙවිවරු වෙන්න පුරුදු වෙනවා. සමහරු බ්‍රහ්මිය වෙන්න පුරුදු වෙනවා. නේද? විවිධ ඉලක්ක නේද ලෝකේ තියෙන්නේ. ඉතින් ඇතැම් අය දෙවියන් අතරට යනවා. කියලා එහෙට යෑම පිණිස විවිධ දේ කරනවා. ඒතර මිනිස්සු මෙහෙවනවානේ. තව කවුරුත් නේද? ඉතින් බලන්න අපි අහලා තියෙනවා සමහර අය කියනවා දෙවියන් ඕනම දෙයක් දෙවියන්ගේ කැමැත්තක් පරිදි ඕන දෙයක් කළොත් එයා දෙවියන් අතට එනවා කියලා කියනවා. ඒ මිනිස්සු මෙහෙවන විදියන්නේ නේද? ඒතර දෙවියන් කැමති වෙන්නේ යමක්ද ඒක කරන කෙනා දෙවියන් අතට යනවා. මිනිස්සු මෙහෙවනවානේ සමාජයේ විවිධ බලවේග විවිධ පුද්ගලයෝ මිනිස්සුන් හසුරවනවා. ඒතර විවිධායගේ විවිධ ඉලක්ක තියෙනනේ. දෙමාපිය ගත්තා ළමයි පස් දිනක් නම් ඉලක්ක පහකට ළමයි යවනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්ද? ඈ බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්ද? ඔව් අපි හිතුව මිනිසුන් වේවා දෙවියන් වේවා බඹුන් වේවා එකම ඉලක්කයක් කරා මෙහෙවනවානේ මිනිසුන් ගත්තොත් අපි ස්ත්‍රීන් වේවා පුරුෂීන් වේවා උපාසක කෙනෙක් වේවා ප්‍රවිධි කෙනෙක් වේවා එකම ඉලක්කයකට මෙහෙවනවානේ ඇයි දැන් බලන්න අම්මා එක ඉලක්කයකට දරුවන් මෙහෙවනවා තාත්තා එක ඉලක්කයකට මෙහෙවනවා නේද එයාට තේරෙන්නේ ඒක තමයි වටිනා දේ කියලා එකයි. අම්මා හිතනවා දොස්තරකම තමයි ගොඩක් වටින්නේ. තාත්තා හිතන ඉංජිනේරුකම වටිනවා. ඒ විදිහට එයා කැමති වටිනා පැත්තට යවන්න හදනවා. ඒ එයා දන්න ස්වභාවෙනේ. එයාගේ දැනුම එච්චරයි. එයා ලෝකය ගැන දන්නේ එච්චරයි. ඒ නිසා එයා හිතන ඒක තමයි හරි. එතෙන් තමයි යන්න ඕන. දැන් බලන්න දෙවියන් අතර ඉපදෙන්න බලන්න මරණයන් මත ස්වර්ගයට යනවා කියලා හිතපුගෙන බය නැතුව එයා ඒ දෙවියන් කැමති ඕන එකක් කරනවා. ඇයි එයා හිතන ස්වර්ගයට යනවා. බලන්න එයාගේ දැනුම මට්ටම නේද? ඒතර එයා ඒ දැනුමට අනුව තමයි එයාගේ හික්මීම වෙන්නේ. නේද? බලන්න බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දැනුම එකම ඉලක්කයකට යෑම පිණිස දැනුම පිරිසිදු කරනවා. දැනුම නිවැරදි කරනවා. නේ? දැන් මරණයෙන් මත්තේ දෙවියන් අතරට යනවා කියන කට්ටියගේ දැනුම නිර්වැරදිද? නිර්වෘද? නෑ විශ්වාසයක් තිබ්බට තේරිලාද කරන්නේ? නේද? තේරුමකින් නෙමෙයි කරන්නේ. දැන් ළමයි ඉස්කෝලේ යනකොට අම්මා කියනවා මේ මේවා ඉගෙන ගන්න මේවා ඉගෙන ගන්න කියලා. ළමයි බලහත්කාරී නේද යන්නේ? ඇතම් ළමයි අර නගුලට බැඳ හරක් වගේනේ කෙවිටි පාර ගගහ යනවා. ඒ වගේනේ ළමයි කැමැත්තෙන් යනවා. නේ? එමන ළමයින්ට කොච්චර ලෙඩද අසනීපනේ කැමැත්තෙන් කරන අය අඩුයි නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් ඊටාම කැමැත්තෙන් පිරිසුදු දැනුමින් නිවැරදි ඉලක්කයකට යන අය බුදුරජාණන්සේ ධර්මයේ තුල මිනිසුන්ගේ දැනුම නිර්වුල් කරනවා නිවැරදි කරනවා පිරිසුදු කරනවා ලෝකයේ ගැන දැනුම නිවැරදි බවට පත් කරනවා ධර්මයේ තුලින්. ඒතර මිනිසු නිවැරදි දැනුම නිසා පිරිසිදු දැනුම නිසා මේ ලෝකේ මිනිස්සුෙකුට වේවා දෙවිකෙකුට වේවා අත් කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨම ප්‍රතිලාභය කුමක්ද කියලා එයාට දැනුම ඇති වෙනවා. ආන්ගේ දැනුමත් එක්ක ඔවුන්ගේ ඉලක්කය පිරිසිදු වෙනවා. නිවර්දි වෙනවා. තව කෙනෙකුට ඒගොල්ලෝ වාද කළා ඔක නෙවෙයි මේකට ඵලයක් මේක නෙවෙයි මේකට ඵලයක් කියලා කියන්න බෑ. දැන් බලන්න අම්මා කියනවා ළමයෙකුට උඹ දොස්තර කෙනෙක් වෙලම් කියලා. යාළුවෙක් කියන්න බලන්න ওই දොස්තරකව වැඩක් නැහැ. අනුන්ගේ ජරාවත ගන්න ඕන, ලෙඩ වෙච්ච අයගේ තුවාලත ගන්න ඕන, කුණු ජරා ඔක්කොම අත ගන්න බෙන්ජිනයක් කියන කී. ඒ වෙනස් කරන්න පුළුවන් නේ. නේ? ඒ දැනුම ඇතුළ පිරිසිදු නැහැ නේ. කෝකද කියලා එයාට තේරෙන්නේ නැහැ. නේද? ඊට වඩා මේකින් සල්ලි හම්බුන ඉංජිනේර කෙනෙක් වෙනවා කියනවා. දොස්තරේ කෙනෙකුට වඩා හම්ලි හම්බ කරන්න පුළුවන් තැනක් තියෙනවා කියනවා. ඒතර විනාශ වෙනවනේ. දැනුම පිරිසිදු නැහැ නේද? නමුත් බුදුරජාන් වහන්සේ ලෝකය ගැන පිරිසිදු දැනුම ඇති කරලා දෙනවා අපිට. ඒ ධර්මයේ තුලින්. ඒ නිසා ධර්මයේ හොඳට අහන කෙනා, ධර්මයේ ඉගෙන ගන්න කෙනා අන්නාගේ වචනයට අනුව හිත හිත මෙහෙට වෙනස් නොවන නිවැරදි දැනුමින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිවැරදි දැනුමින් යුක්ත කෙනා බුදුරජාන් වහන්සේ පෙන්වන ඉලක්කය ශ්‍රේෂ්ඨම දේ ජීවිතය තුල අත්කර ගන්න පුළුවන් අග්‍රම ඉලක්කයක් කියලා උතේරුම් ගන්න. ඒ ඉලක්කයට යෑම පිසි උත්සාහ කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගන්න. ධර්මයේ යලි යලි ඉගෙන ගන්න. ඒ ධර්මයේ වගේ දේවල් ඉගෙන ගන්න යන්න එපා. ධර්මයේ වගේ දේවල් ඉගෙන ගන්නකොට තවත් පැටලි පැටලි යනවා නැති පැටලිල් නැති අවුල් වියවුල් හිතවල හට ගන්නවා. එතකොට නැති වාද වේද අමනාපකම් අහිතවත්කම් ඇති වෙනවා හිතවල. එතකොට අවුලෙන් අවුලට යනවා මිසක කවදාවත් අපිට පොඩ්ඩක් යහපතක් වෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නපු ධර්ම ඉගෙන ගන්න. එතකොට ඒ ධර්ම ඉගෙන ගන්නට ඉගෙන ගන්න ජීවිතය ගැන, ලෝකය ගැන නිවැරදි දැනුම, පිරිසිදු දැනුම ඇති වෙනවා. එතකොට මේ දැනුමින් යුක්ත කෙනා ස්ථිර වශයෙන්ම තීරණය කර ගන්නවා, තේරුම් ගන්නවා අපේ ජීවිතයේ මෙහෙවන්ට ඕන කොහෙටද? අපි ආයුත්තේ කොහෙටද කියලා ඔහු තේරුම් ගන්නවා. පිළිගන්නවා. ඒතර තව කෙනෙකුට ඇවිල්ලා ඕක නෙවෙයි මේක කරපන් කියලා හොට කියන්න බෑ. ඇයි ඔහු ඔහු තුලම අවබෝධයක් තියෙනවා. අපි මිනිස් ලෝකයට කලාතුරකින් ආවේ ස්වල්ප කලකින් මැරෙනවා. බලන්න මේව තේරෙන්න ඕනේද බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉගෙන ගත්තා නම්. ඒව තේරෙන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනෙකුට ඒව තේරෙන්න ඕන. කලාතුරකින් මිනිස් ලෝකයට ආවා. සුළු කලකින් මැරෙනවා කියලා තේරෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. ධර්මය අහුවට වෙන වෙන දේවලුත් අහලා කලවම් වෙලා. දැන් පිරිසුදු නෑ දැනුම. ඒ නිසා හිතනවා අපි කලාතුරකින් ආවා තමයි නමුත් ඉතින් මේ කොච්චර දේ තියෙනවද කරන්න අපිට. මේ ලෝකේ අපිට කොච්චර දේ තියෙනවද ළඟා කරගන්න. කියලා හිත වෙනස් වෙලා යනවනේ. අපි දැම්ම හරියන්නේ නෑ මේ ජීවිතේ කලාතුරකින් තමයි මැරෙනවා තමයි. නමුත් අපිට කාලේ තව තියෙනවා ගොඩක්. ඒ නිසා අපි මේ ගේ වැඩ ටික ඉවර කරගන්න ඕන. එහෙම නැත්නම් මේ ඊළඟ තනතුර ඇති කරගෙන ඉන්න ඕන. ඊළඟ තනතුරට යන්න ඕන. එහෙම නැත්නම් මේ වත්තේ වැඩ ටික ඉවර කරගෙන ඉන්න ඕන. ළමයින් දීක දීලා ළමයින්ගේ ගෙවල් හදලා දීලා විවේකයේ හොඳටම ඇති කරගෙන ඊට පස්සේ මේක කරන්න පුළුවන් කියලා හිතෙනවා. නේ? එහෙම හිතන අයද ගොඩක් ඉන්නේ අපි කලාතුරකින් ලෝකයට ආවේ, මනුෂ්‍ය ලෝකයට මේ ජීවිතේ ටික කලයි තියෙන්නේ. ඒ නිසා මැරෙන්න කලින් දුකෙන් නිදහස් වෙන්න ඕන කියන මේ පැටලිල්ලක් නැති අදහසේ ඉන්නේ කී දෙනෙක්ද? කලාතුරකින් මනුස්ස ලෝකයට ආවා තමයි, මැරෙනවා තමයි. නමුත් මැරෙන්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. වගකීම් යුතුයකම් තියෙනවා. ඊට කලින් හොඳට ගෙයක් දොරක් හදා ගන්න ඕන. ඒ වගේ හිතන අයද ගොඩක් ඉන්නේ. කොහොම අයද ගොඩක් ඉන්නේ? හොයන්න ගමේ හොයන්න එපා. ගමේ රටේ හොයලා ඔයගලන්ට හොයන්න බෑ ඕක. Taman ගැන කල්පනා කරන්න ඕන. අපි කොයි වගේ අදහසකද ඉන්නේ? අපි කියලා හිතන්නත් එපා මම කොයි වගේ අදහසකද ඉන්නේ. මට හිතෙනවද අපි කලාතුරකින් ලෝකයට ආපු අය මිනිස් ලෝකෙට කලාතුරකින් ආවේ සුළු කලකින් අපි මැරිලා යනවා. ඒකාන්තයෙන් මැරෙනවා. දැනටත් ජීවිතේ ගොඩාක් කල් ගෙවිලා. දැන් අපේ කලු කිස් සුදු වෙලා. ආයෙ කලු වීමක් ලබන්න බෑ. දැන් අපි ජීරලා. දැන් අපි වයසට ගිහිල්ලා. අපට ජීවත් වෙන්න තියෙන තවත් ටික කලයි. ධර්මාබෝධයෙන් තොර මල සතර පායට යන ඉඩ වැඩි. ඉක්මනින් මේන් නිදහස් වෙන්න ඕන කියන හිත උපදිනවද කියලා බලන්න ඕනේ. ඒ හිත උපදිනවද? එහෙම නැත්නම් gedara ඉතුරු වැඩ ටිකක් ඉවර කරගන්න ඕන ඉක්මනින් සිමෙන්ති ගණන් යයි. ඊට කලින් කරන්න ඕන. එහෙම නැත්නම් තව යම් කළ යුතු දේවල් ගොඩක් තියෙනවා කරන්න ඕන. තව අපිට ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවනේ. ඉතින් දැන් අපිටම කුත් වෙන්නේ නැහැ. කොයි වගේ හිතුවල දෙන්නේ කියලා තමන් බලන්න කල්පනා කරලා. මේ ඉන්න අදහස් වෙනවාද අපි gedara වැඩ කරගන්න එපා දැන් අපිත් මේ කරන්නේ. එහෙම තහනමක් බුදුරජාණන් ධර්මයේ නෑ. අපු බලන්න ඕන අපේ අදහස් වල ඍජු අදහස් මොනවද තියෙන්නේ කියලා. නේ? දැන් පොළව ඉඩමක් තියෙන කෙනා ඉඩමේ සියලුම තැන බීජ හිටවන්න ඕන. එහෙම කියලා කර තියෙනවා. සරු තැනක් තියෙනවා කියලා බලනවනේ. මේ සරු තැන ඔහි තියෙන්න ආරිනවා. නේද? ඒකත් තියෙන එක අපි කපල ගඟට දාන්නේ මේක වැඩක් නෑ. ඒ වගේ ජීවිතයේ හොඳ සරු සරු සිතුවිලි තියනවාද බලන්න. ඍජු අදහස්, ප්‍රාණවත් අදහස්. ඊටාම ඵල සහිත ඵල උපදින ඍජු මෙලෝ පරලෝ දෙලොවටම වැඩදායි බලවත් සිතුවිලි තියනවාද බලන්න ඕන. එහෙම නැත්නම් අපි මේ දැන් වැඩක් නැහැ කිසි දෙයක් කරලා වැඩක් නැහැ ගෙවල් හදලා දෙන අපි නිකන් ඉමු කියලා එහෙම හිතනවා ඒත් වැරදි. එහෙම හිතලා වැඩක් නැහැ. ඒක කම්මැලික මලසකම. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිනිස්සයා කම්මැලි කරන්නේ නැහැ. මිනිස්සයා අකර්මණ්‍ය කරන්නේ නැහැ. මිනිස්සයා දුර්වලෙක් කරන්නේ කවදා? මිනිස්සයා මේ අලස කම්මැලි කුසීත හරි හම්බ කරගන්න හිතෙන්නේ නැති ධනෙ උපයන්න හිතෙන්නේ නැති උපදපු ධනෙ පරිස්සම් කරන්න හිතෙන්නේ නැති දුර්වල කෙනෙක් කරන්නේ කවදාවත් බුදුරජාණන් වහන්සේ ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මෙලවට සහ පරලවට දෙලවටම යහපත් මිනිසෙක් නිර්මාණය කිරීමයි කරන්නේ. ඒතර මෙලවට යහපත් වෙන්න නම් එයා නිසිකලට ඉගෙන ගන්න ඕන. නිසිකලට ගේ දොර හදන්න ඕන. නිසිකලට ඉඩම් කඩම් ගන්න ඒවා කරන්න ඕන. නිසිකලට ධාර්මිකව ධනෙ උපයන්න ඕන. උපයපු ධනය ඉතිරි කරන්න ඕන. ඒක ආයෝජනය කරන්න ඕන. ඊළඟට උපයපු ධනෙන් ධාර්මිකව වියදම් කරන්න ඕන. තමන් කනබුන දෙයට දරුමල්ලන්ට කනබුන දේ සහ දෙමාපියන්ට කනබුන දේ දම්පැන් දෙනවා. මේ වගේ දේවල් කරන්න ඕන. එතකොට ඒ එතකොට යා ක්‍රියාශීලී යම් සැලස්මකට වැඩ කරන කම්මැලිකම නැති අලසකම නැති මිනිස්සෙක්. එතකොට අයව කරන්නේ අපි සුළු කලයි ජීවත් වෙන්නේ ඒ ටිකට අපිට ප්‍රමාණවත් විදිහටයි. දැන් ඔයගොල්ලෝ මෙහි ගමනක් එනකොට ඔය දැන් එහෙනම් මෙහෙට ආව වාහනේ පාවිච්චි කරන මෙහෙට එන්න තෙල් ටිකක් අහ ගන්නවා නේද මෙහෙට එන්න ප්‍රමාණවත් තෙල් ටිකක් ගන්නවා වාහනේට මෙහෙට එන්න ප්‍රමාණවත් සල්ලි ටිකක් ගන්නවා ඕගොල්ලන් තියෙන සීලුම ධනිය වාහනේ දාගන්නේ අපි යන ගමනට කියලා නේද නේද ඒ වගේ අපි දන්නවනම් අපේ ජීවිතේ ටික කලයි තියෙන්නේ කියලා ඒ ටික කලට සරිලන්න අපි හරි හම්බ කරගන්නවා වැඩි කලක් මතු ජීවිතේ තියෙන්නේ. මේ ජීවිතේ ටිකයි. පරලව ටිකයි. බුදුරජාණන් පෙන්වනවා පරලව යන්න වෙනවා. ඒතර අපිට හිතෙන්න ඕන. අපි කලාතුරකින් මේ ලෝකෙට ඇවිත් තියෙන මනුස්ස ලෝකෙට කලාතුරකින් ආපු අය සුළු කලකින් අපි මැරිලා යනවා. පරලෝ යන්න වෙනවා. පරලෝ ගමන දීර්ඝයි. පරලෝ ගමන අවිනිශ්චිතයි, බියජනකයි, තාම භයානකයි. මෙලවට මෙලව වැඩ පිණිස වුමනා කරන ටික ටිකයි සුළු දෙයක් වුමනා කරන්නේ. මේ කන බොන දෙයක් භෞතික වස්තු ටිකක් නැසිලා වෙනසලා යන පොඩි දේවල් ටිකක් ඕන කොච්චර යතිපතිව දාලා යන්න වෙනව පරලොවට ගොඩක් වටින දේ වුණ පරලොවයි අපිට වටින්නේ පරලොව තමයි බහානක ඒ අනතුරු වලින් බේරෙන්න ඕන කියලා අපිට කල්පනාවක් තියෙන්න ඕන ඒ පරලොව අනතුරටපත් වෙනකින් බේරෙන්න ඕන මෙලවදීම මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අපට පෙන්වනවානේ සුළු කලකින් අපට මැරිලා යන්න වෙනවා, පරලෝ යන්න වෙනවා. එතකොට භාගතුන් වහන්සේගේ ශ්‍රාවක නොවන කෙනා, ධර්ම අවබෝධ නොකරන කෙනා මලාට පස්සේ പ്രേත ලෝකයට යනවා, තිසන් ලෝකයට යනවා, නිරේට යනවා. දැන් මේ විදිහට කියන්නේ භාගතුන් වහන්සේ බය කරන්න නෙමෙයි. බය කරන්න නෙමෙයි. දැන් බලන්න වෙනත් ආගම් තියෙනවා. ඒවයි කියනවා දෙවියන්ගේ කැමැත්ත පරිදි නොකන කෙනා ස්වර්ගයට යන්නේ නැහැ. දෙවියන් කැමති දේ කරන කෙනා ස්වර්ගයට යනවා කියලා කියනවා. ඒතර ඔහුට නිවැරදි දැනුමක් තියෙනවද? ඒතර ඔහුට යම් කෙනෙක්ව දෙවියන් මිනිහෙක් මරුවොත් ඒකට දෙවියන් කැමති. දෙවියන් කැමැත් කැමැත්ත පරිදි මනුෂ්‍ය ඝාතනය කරන කෙනා දෙවියන් අතර යනවා කියනවා. ඒතර ඔහු ඒක කරනවා. ඔට පිරිසිදු දැනුමක් තියෙනවද? අන්ධ වෙලා කරන්නේ බුදුරජාන් වහන්සේ මිනිසුන් මේ විදිහට කරන්නේ නැහැ. මිනිසුන් මේ විදිහට දුර්වල කරන්නේ නැහැ. පිරිසිදු දැනුමක් ඇති කරනවා. බුදුරජාන් වහන්සේ පෙන්නවා පව් කළොත් ඒකෙන් දුක් විපාක ලැබෙනවා. පින් කළොත් එකෙන් සැප විපාක ලැබෙනවා කියනවා. ඒතර මිනිසුන්ට ඒක තේරුම් ගන්න බැරි නම් තවදුරටත් විස්තර කරනවා. පව කරන කෙනාට මෙලවදී දුක් විපාක තියෙනවා කියනවා. මෙලවදී තියෙන දුක් විපාක ගැන කියනවා. පරලොවදී දුක් විපාක පෙන්නනවා. පින් කරන කෙනාට මෙලව සැප විපාක තියෙනවා. පරලොව සැප විපාක තියෙනවා. මේ විදිහට කියනකොට මිනිස්සු ඇහුම්කන් දුනොත් තේරෙනවා. පින් කරන කෙනාගේ මෙලෝ සැප විපාක උහුට තේරෙනවා. පව් කරන කෙනාගේ මෙලෝ දුක් විපාක තේරෙනවා. එතන මෙලවදීම සම්දිට්ඨික විදියට ලබන විපාක තේරුම් ගන්න කෙනා එයින්ම බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නවා ඇත්තයි කියලා. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව පිළිගන්න කෙනාට ශ්‍රද්ධාව පමණක් නෙවෙයි මේ Tamanට ප්‍රත්‍යක්ෂ දැනුම ඒතර තියෙනවා. පවක් කළොත් ඒකෙන් දුක් විපාක තියෙනවා. දැන් බලන්න සොරකමක් කළොත් ඔහුට බය තැති ගැනීම ඇති වෙනවා. ප්‍රාණඝාතය කළොත් බය තැති ගැනීම ඇති වෙනවා. වැරදි කාමසේවන කළොත් බය තැති ගැනීම ඇති වෙනවා. ඊළඟට බොරුව කියන කෙනාට බය තැති ගැනීම ඇති වෙනවා. ඒතර වැරදි කරන කෙනාට මෙලවදීම බය වෛරය තැති ගැනීම ඇති වෙනවා. පිරිස අතර ඉන්න බෑ යාට. බයෙන් ඉන්නේ. ගේ ආසෙ ඉන්නත් බෑ බයෙන් ඉන්නේ. තැති ගැනීම ඉන්නේ. එතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ විතර ඉගෙන ගන්න කෙනා තේරෙනවා මේක ඇත්තයි කියලා. නේ? එතන මෙලව විපාක තේරෙනකොට එයින්ම ශ්‍රද්ධාවටපත් වෙන බුදුරජාණන්සේ කොයිතරම් ඇත්ත කොයිතරම් නිවැරදි දෙයක් අපට කියලා දීලා තියෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව මෙලව සැප විපාක ගැනම මෙලව දුක් විපාකම තේරෙගෙන ප්‍රත්‍යක්ෂ ධර්මයෙන් යුක්ත කෙනා පරලොව සැප විපාක දුක් විපාක පිළිගන්නවා. ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්න. මොකද බුදුරජාණන් වහන්සේ මෙලව සැප දුක් මෙලව පිනපාව නිසා මෙලව උපදින විපාක ගැන කියපුවා ගොඩාක් නේද? නේද? බලන්න මේ ඒ විදිහට තේරුම් ගන්න කෙනාට මේ මුළු ජීවිතේ පුරාම වැරදි කිරීමෙන් ලැබෙන දුක් විපාක තේරෙනවා. හොඳ දේවල් කිරීමෙන් ලැබෙන දුක් විපාක සැප විපාක තේරෙනවා. යහපත් දේ කරන්න කරන්න එයින් සැප විපාක ලැබෙනවා. එතකොට ජීවිතයේ විමසා බලනකොට තේරෙන ඇත්තනේ කාරණේ. නරක දේවල් කරන්න කරන්න දුක් විපාක ලැබෙනවා කියලා තේරෙනවා. ඉතින් මේවා තේරුම් ගන්න පුළුවන් කෙනා නරක දේ කරන්න අකමැති වෙනවා. හොඳ දේ කරන්න ආස කරනවා. මොකද හේතුව හොඳ දේ කරන්න කරන්න එකෙන් සැප විපාක තියෙනවා. ඒතර මෙලව ජීවිතයේ තේරුම් ගන්න කෙනා පරලොව දුක් විපාක වලට බයයි. මෙලව දුක් විපාක වලටත් බයයි. ඒ විදිහට භාගතුන් වහන්සේගේ වචනය අහන කෙනා නරක දේවල් දුක් විපාක උපදින දේවල් කරන්නේ අතහරිනවා. බලන්න ඒතර අපිට භාගතුන් වහන්සේගේ ධර්මයෙන් ඊටා පිරිසිදු නිවැරදි අපටම තෝරගන්න පුළුවන් දැනුමක් ඇති කරනවා. ඊටා පිරිසිදු දැනුමක් වෙනත් වෙනත් අය වගේ නෙමෙයි වෙන ආගම් වල වගේ නෙමෙයි. ඉතින් එතකොට ඒ විදිහට ධර්මය අහලා ඊටා පිරිසිදු දැනුමක් තියෙන කෙනා නිශ්චිත අදහසකට එනවා නේද? එන්න ඕන නේද? අපි සුළු කලකින් මැරිලා යන අය මොකද අපිට තේරෙන්න ඕනේ ගම් රටවල් වල දන්න දන්න මිනිස්සු කොච්චර මැරිලා යනවද අපිට පේන්න ඕනේ නේද අපිට පේනවා ඇහෙනවා දැන් බලන්න කිලෝමීටර් 10ක් 15ක් ගමන කරනකොට පාරේ සුදු කුඩි හම්බෙන්නේ නේද හැමදාම මිනිස්සු මැරිලා නේ පත්තරයක් බලන්න මැරෙන මිනිස්සු කොච්චර මිනිස්සු මැරිලා කියලා කියන්නේ නේද රේඩියෝ එක ටීවී එක ඔයගොල්ලෝ බලනවා අහනවනේ ඒතර මරණ ගැන කොච්චර ආරංචිනවද ඉතින් මේ මේ පහුගිය කාලේ මුළු ලෝකයේම මරණ බයෙන් හිටියද මැරෙයි කියලා. නේද? ඒතර අපිට තේරෙන්න ඕන බුදුරජාණන් වහන්සේ කිව් දේ නේද මේ තියෙන්නේ. මිනිසුන් කොච්චර දියුණුවයි කිව්වත් මරණයෙන් බේරෙන්න බෑ. මිනිස්සු කොච්චර ධනවත් කිව්වත් මරණයෙන් බේරෙන්න බෑ. රෝග පීඩා ඉදිරියේ බේරෙන්න බෑ. වාසිතයෙන් බේරෙන්න බෑ ඉදිරියේ. කියලා තේරෙන්න ඕන. එහෙම තේරෙන්නේ ධර්මයේ අහලා තිබුණා නම් ධර්මයේ අහලා තිබුණා නම් පහුගිය කාලේ මේ මෑත දවස්වලදී ලෝකයේ වෙච්ච දේත් එක්ක මිනිස්සු ගොඩකට ධර්මයේ තේරෙන්න ධර්මයේ අහලා තිබුණා නම් ධර්මයේ අහලා ධර්මයේ දරාගෙන හිටියනම් පහුගිය කාලේ ගොඩකට ආශිර්වාද ආශිර්වාදාත්මක කාලය. මොකද අහපු ධර්මයේ තේරෙන්න කාලයක් ඒක. මැරෙනවා අපි කියන දේ දැනගන්න පුළුවන්. අපිට මේ ලෝකෙන් අයින් වෙන් වෙන්න වෙනවා කියලා දැනගන්න එක කාලයක්. ඉතින් ආන්ගේ විදිහට ධර්මය තේරුම් ගත්තොත් පිරිසිදු දැනුමකින් යුක්තව නිශ්චිත ඉලක්කයක් කරා ජීවිතේ දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒ ඉලක්කය තමයි විමුක්තිය ඇති කර ගැනීම. නිවන අවබෝධ කර ගැනීම. යලි දුක් උපදින්නේ නැති ජරා මරණ ව්‍යාධි වලින් තොර නිවන අවබෝධ කර ගැනීම තමයි ධර්මය අහපු කෙනාගේ ඉලක්කය වෙන්නේ. ඒතර නිවන අවබෝධ කරගන්න කැමති කෙනා ඒ සඳහා කලබල නොවි කලබල නොවන ගමනක් ඔහුට තියෙනවා. නිවන අවබෝධ කරගන්න ඕන කියන අදහස ඇති උනේ ධර්මය අහලා බුදුරජාන් වහන්සේගේ වචනය පිළිපැදීමෙන්. ඒ වචනයට අනුව කල්පනා කිරීමෙන්. ඒ විදිහට තේරුම් ගන්න කෙනා ඒ තේරුම යුක්තව තමයි බුදුරජාණන් වහන්සේ සරණ එතකොට නිවන අවබෝධ කරගන්න ඕන කියන අදහසත් ඇතුව තමයි තෙරුවන් සරණ ඔහු ඇති කරගන්නේ. ඒ විදිහට තෙරුවන් සරණෙහි පිහිටන කෙනාට නිවන අවබෝධ කර ගැනීම පිණිස සීලයට පැමිණෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උපාසක උපාසිකාවන්ට සිල්පද පහක පිහිටන්න කියනවා. සිල්පද පහයි ඔයගලන්ට කරන්න තියෙන්නේ. සමාදන් වෙලා රකින්න තියෙන්නේ. සිල්පද පහයි රකින්න තියෙන්නේ. බලන සංසාරයේ කෙරවලක් නැතුව විඳින දුක් අවසන් කිරීම පිණිස සිල්පද පහයි ආරක්ෂා කරගන්න කියන්නේ. කොයිතරම් පහසු ධර්මයක්ද බුදුරජාණන්ගේ ධර්මය. මේ කොතරම් පහසු ධර්මයක්ද? ඒතර අපිට වැඩ ගොඩාක් තියෙනවා කෙරවලක් නැති වැඩ කෙරවලක් නැති වගකීම් වෙලාවක් නැහැ කියන කතා ඔක්කොම බොරුනේ ඈ බොරු නේද එක්ක ධර්මයේ නොදන්නකම ඇත්තටම ධර්මයේ නොදන්නකම තමයි වෙන මොකුත් නෙමෙයි ධර්මයේ නොදන්නකමයි ඉතින් ධර්මයේ දන්නවා නම් එහෙම කාලේ නැහැ වැඩ වැඩි වගකීම් වැඩි ආදී කිසිම හේතුවක් ඉදිරිපත් කරන්නේ නැහැ නිවන් මඟට පැමිණෙන්න බාධා විදිහට ධර්මයේ නොදන්නකමට හේතුව තමයි මේ එක එක දේවල් අහනවා. කෙරවලක් නැති දේවල් අහනවා. ඒතොර හිතන්නේ ඔක්කොම ධර්මයේ කියලා. දැන් ඕගොල්ලෝ පොලට එළවලු ගන්න ගියාම තියෙන ඔක්කොම අරන් එනව නේද? ඈ? එහෙම ගේන්නේ තෝරලා ගේන්නේ නේ? නමුත් බලන්නකෝ බණහන්ට එහෙම ගියාම ඕගොල්ලෝ කෙරවලක් නැහැ. පත්තර බලන්න ගියාම ලොකු අකුරෙන් පටන් වෙන අන්තිමට අන්තිමට විවාහ දැන්වීම ඔක්කොම බලලා තමයි කියලා දාන්නේ. ඒ සල්ලියට ගත්ත එක කියලා අපතේ දාන්නේ ඇයි කියලා හිතෙනවා. තියෙන අකුර ඔක්කොම කියවලා කියවලා කියලා ඉවර කළා. තමයි ඉවර කළා දාන්නේ නිකන් ගත්ත නිසා. නේද? ඔය වගේ නිකන් ගත්ත ටීවී එක දාගත්තා. නිකන් ගත්ත ටීවී එකනේ සල්ලියට ගත්ත ටීවී එකනේ ඒක සල්ලි වලට ගත්ත එකනේ කියලා තියෙන ඔක්කොම අහනවා තියෙනවා. එතකොට කොහෙද පිරිසුදු දැනුම? පත්තරේ ගත්තේ ඔක්කොම කියවන් කියවන් යනවා වගේ ටීවී එක දාගත්තාම තියෙන්න මොනවද ඔක්කොම බලනවා. ඒකනේ වෙන්නේ. එතකොට එක්කෙනෙක් එක පැත්තකට කියනවා තව කෙනෙක් තව පැත්තකට කියනවා. නේ? දහ පැත්තකට නේද? දහස් විදියකට හිත වැඩ කරනවා. ඉතින් කොහොමද මේ ශනිර උල් වෙන්නේ නේ? ඒ නිසා ඔයගොල්ලෝ පොළට ගිහිල්ලා බඩු ගන්න ශිල්පේවත් අනුගමනය කරන්න අඩු ගන්න. එහෙම විදියක් තියෙනවනේ. පොළට ගියාම බඩු ගන්නවනේ. එතකොට කෙරවලකින් පටන්ගෙන අන්තිම කරගෙන කොම් ගෝණික දාන දාන යන්නේ. තෝර තෝර තෝර තෝර කොච්චර තෝරනවද? නේද? කෙරවලක් නැතිද තෝරනවනේ. මිල අඩුද බලනවා, ගුණේ බලනවා, අලුත්ද බලනවා, කීයක් විදිහට බලනවන්නේ. එක විදිහකට නෙවෙයිනේ. මෙහෙම බලලා බලලා ගෙදෙට්ට ගෙල්ලත් ඒක තෝරලා ගෙනාපු විදිහම කන්නේ නේ. තෝරලා, සෝදලා කොච්චර දේවල් කරලා කරලා නේද? එහෙනම් තමයි අනුභව කරන්නේ. වඩා හොඳ විදිහට ගන්න කරනවා නේද? අන්න ඒ වගේ ධර්මය හරි දේ ඉගෙන ගන්න. හරි දේ ඉගෙන ගත්තේ නැත්නම් අර එක එක දේවල් අනුභව කරලා ශරීර ලෙඩ කර ගන්නවා වගේ සිත ලෙඩ වෙනවා. සිත ලෙඩ වුණාම එක අරමුණක වැඩ කරන්න බෑ. එක අරමුණට යන්න බෑ. ඒකයි ගොඩකට වෙලා තියෙන්නේ. ධර්මයේ කියලා ගොඩාක් දේ අහනවා. අහලා අහලා අහලා අහලා. කරුණ ගොඩාක් හිතේ තියෙනවා. ඒක ඉලක්කයකට යන්න බෑ. ඒතර බුදුරජාන් වහන්සේ අපේ අපේ කොහෙටද මෙහෙම කියලා දන්නේ නැහැ කවුරුත්. නේ? අපි ශ්‍රාවකින් විතර අපි කොහෙටද යා යුත්තේ? අපේ ශ්‍රාවකත්ව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ ශ්‍රාවකත්වයේ මෙයයි බුදුරජාන් වහන්සේ අපට පෙන්වූ මාර්ගය මෙයයි කියලා දන්නවා නම් එයාට හරි පහසුයි ජීවිතේ. ජීවිතේ හරි සරලයි. බලන්න බුදුරජාන් වහන්සේ කොයි වගේ ඉලක්කයක් කරා ගිය කෙනෙක්ද? හ්ම්? ඒතර බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ කොහෙට යන අයද? කොහෙට යන්නද පාර කිව්වේ? මොකද්ද පාර කියලා දන්නවනම් කරුණු ටිකයිනේ දැනගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ නිවන ආબોධ කළ කෙනෙක්. නිවන ආબોධ කිරීම පිණිස මාර්ගය කියනවා. නිවන ආબોධ කරගත යුත්තේයි මෙලොව පරලොව දෙලොවෙහිම දුක් ගොඩාක් තියෙනවා. මෙලොවත් ගොඩක් දුක් පරලොව ඊට වඩා දුක්. പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ මේ වගේ තැන් තියෙන්නේ. වැඩි වශයෙන් ජීවත් වෙන්න. ඉතින් මේ ඔක්කොම ධර්මයේ කියලා දෙනවා. ඒතර මේ දේ තේරුම් ගන්න කෙනා නිවනට ආසයි. නිවනට ආස කෙනාට මාර්ගයේ භාග්‍යතුන්ස පෙන්වනවා. ඒතර උපාසක උපාසකන් විදිහට පෙන්වන්නේ මුලින්ම සිල්පද පහක්. මෙන්න මේ සිල්පද පහක් පුරුදු කරගන්න කියන. ප්‍රාණඝාතය කරන්න එපා. සොරකම් කරන්න එපා. වැරදි කාම සේවනය කරන්න එපා. බොරු කියන්න එපා. මාද්‍රව්‍ය භාවිත කරන්න එපා කියලා කියන. ඒතර බුදුරජාණන් වහන්සේ කවුද මොන වගේ දෙයක් කළ කෙනෙක්ද මොනවද අපට කියලා දුන්නේ කියලා දන්න කෙනාට මේ සිල්පද පහ රැක ගැනීම ඊටාම පහසු කටයුත්තක් මොකද මේ ගොඩාක් වැඩ නෙමෙයි තියෙන්නේ එතකොට ඉගෙන ගන්න ළමයාට සිල්පද පහ රැක ගැනීම බාධාවත්ද අමාරුයිද වැඩ වැඩිද මොකද රාජකාරියක් කරන කෙනා රස්සාවක් කරන කෙනා පැය 24 රස්සාව කරන කෙනා කියන්නේ සිල්පද පහ රැක ගැනීම වගකීම් වලට බාධා වෙනවද වැඩවලට බාධා වෙනවද? ධනෙ උපදවන්න බාධා වෙනවද? බාධා වෙනවද? වෙන්නේ දැන් එහෙනම් බලන්න ඔබට මේ හැඟීමකින් ඔබ මෙච්චර කල් කරගන්න උත්සාහ කරා. දැන් අවුරුදු කීයක් වාසි ගියා. මෙච්චර පහසු දේ ඔබ ඔබ පස්සේ කරන්නම් කරලා හිටපු කාලේ කොච්චරද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු දැනුම පැත්තක තියලා එක එක දේවල් අහපු ශානේ දුන්නේ. බුදුරජාන් වහන්සේ ඊටා පිරිසිදු දේ කියලා දෙනවා. දැන් අම්මා කෙනෙක් ඊටා පිරිසිදු වටිනාම ආහාරය කුඩා ළමයට දෙනවා. ඒ ළමයට සුවසේ ඉන්න පුළුවන් තොටිල්ලට ගන්නේ. කුඩා දරුවට වෙහසක් තියනද පෝෂණය වෙන්න? අම්මගේ කිරි ටික කටේ තිබ්බන් පස්සේ මෙයාට බීලා ඉන්න එකයි තියෙන්නේ. එයා විනාශ වෙනවද? පෝෂණයලා බලවත් වෙනවනේ. ওই වගේ තමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මවක් වගේ ශ්‍රාවක දරුවා පෝෂණය වෙන්න උවමනා අවම ගුණය ගුණවත් දේ දෙන්න දන්නවා. කිරිදරුවට රටේ තියෙන ඔක්කොම කවන්නේ නැහැ නේ. එහෙම කළොත් එයාට මොකද වෙන්නේ? සුවේකින් ඉන්න බෑ නේද? අම්මා ඊටාම ගුණවත් දේ උපරිමයෙන් දෙනවා. එයාට වෙහසක් නැහැ. සුවෙන් ඉන්න පුළුවන්, සුවෙන් බලවත් වෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනාට ගොවිතැන් කිරීම බාධාවක් වෙන්නේ ව්‍යාපාර කිරීම බාධාවක් වෙන්නේ ඉගෙන ගැනීම බාධාවක් වෙන්නේ විවාහ ජීවිතේ බාධාවක් වෙන්නේ නේද? ළමයි හැදීම බාධාවක් වෙන්නේ නැහැ. වෙන සමාජයේ ගමේ රටේ වැඩපොළ කරනවනේ ගොඩක් අයනේ. මේ මලගේ වල වලට යන්න වෙනවා මඟුල් ගෙවල් වලට යන්න වෙනවා, මුත්තිට්ටුවට යන්න වෙනවා, කොළදිමට යන්න වෙනවා. නේද? ශ්‍රම දාන වලට යන්න වෙනවා. ඒව බාධා වෙනවද මේ ශිල්පද පාරක ගන්න? නෑ. ශිල්පද පහ රැක්කම වගකීම පහසෙන් රැකෙනවනේ. වලන්න බුදුරජාණන්ගේ ධර්මයේ දෑතින් දෑත හොදන්නා වගේ. වමතින් දකුණ හොදනවා, දකුණෙන් වමත හොදනවා. සිල්පද පහ රැකීමෙන් වගකීම රැකෙනවා වගකීම රැකීමෙන් සිල්පද පහ රැකෙනවා සිල්පද පහ රැකීමෙන් රස්සාව හොඳට කරන්න පුළුවන්. රස්සාව හොඳට කිරීමෙන් සිල්පද පහ රැකෙනවා. ජීවිතේ කොයිතරම් සරල කොයිතරම් පහසු දෙයක් බවට පත් කරනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේනේ නේද? නමුත් බලන්න අපි මේ විවිධාකාර දේවල් අහලා අපේ දැනුම අවුල් කරගත්තන් පස්සේ අපිට සුව පහසු ජීවිතය අපිම නැති කරගෙන. තොටිල් ඉන්නේ කිරිදරුවට මව හැරන විට එක එක කෙනා එක එක දේ ගැන කන්න දුන්නාම වෙන දේවල්. අම්මට අම්මා කිරි ටික දෙනකොට තව නැන්දම්මත් ඇවිල්ලා මොන චොකලට් කෑල්ලක් කවනවා. තව කෙනෙක් වෙලා තව මොන හරි කවනවා. ළමයා ටික කලකින් විනාශ වෙලා යනවනේ. ওই වගේ තමයි. බුදුරජාන් වහන්සේ ධර්මයේ කියනකොට ඒ ධර්මය පැත්තකින් තියලා ධර්මයක් එක්ක විවිධ ආකාර දේවල් අහන්න වෙනවා අහනවා මිනිස්සු තෝරගන්නේ අපි මොකද්ද කරන්න ඕන කියලා ටීවී එක දැම්මොත් ටීවී එකෙන් ඔක්කොම දේවල් අහනවා රේඩියෝ එක දැම්මොත් රේඩියෝ එක ඔක්කොම අහනවා අන්තිමට අවුලෙන් වලට ගිහලා මේව කරන්නේ කොයිද කියලා හිතෙනවා මේවා කර කර ඉන්න දැන් බෑනේ කරන්න රස්සාව ඉවරලා කරන්න ඕන කියලා හිතෙනවා මෙහෙම එකක් තමයි යෝගලන් වෙලා තියෙන්නේ. නැත්තම් බලන්න සිල්පද පහත් එක රස්සාව හොඳට කෙරෙනවානේ. රස්සාවත් එක සිල්පද පහ හොඳට රැකෙනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා අය උපාසක උපාසිකාවන්ට සිල්පද පහක් රැක ගන්න කියලා. සිල්පද පහ රැක ගැනීමෙන් කෙරෙන්නේ සියලු පව් නොකර ඉඳීම. සියලුම පව් නොකර ඉඳීම තමයි මේ සිල්පද පහ රැකීමෙන් කරන්නේ. යම් තාක් පව් තියේද ඒ සියලු පව් නොකර ඉන්න පටන් ගන්නවා. ඒතර සිල්පද පහ ආරක්ෂා වෙන්න ආරක්ෂා වෙන්න පාපී ක්‍රියාවලින් ඈත් වෙනවා. පවෙන් වළකිනවා. පවෙන් වළකින්න වළකින්න වෙන දේ තමයි පව කරනකොට බය තැති ගැනීම වෛරය ඇති රහිතවල. පවෙන් වළකිනකොට ඒක නෑ. බය තැති ගැනීම වෛරය නැති වෙලා යනවා. බය තැති ගැනීම වෛරය හටගන්නදී හිතට පීඩයි. ඒතර බය තැති ගැනීම නැතිකොට හිතේ පීඩා නෑ. හිත සංසිඳෙනවා. හිතට සුවයක් දැනෙනවා. පැහැදිලිද? සිල්පද පහ කැඩෙනකොට බය වෛරය හට ගන්නවා. සිල්පද පහ ආරක්ෂාවේදී බය වෛරය නැති වෙලා යනවා. ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්මය දන්නේ නැති කෙනාට සිල් සමාදන් වුණොත් ඔක තේරෙන්නේ නැහැ. ඇයි යාට ඉතින් පස්සේ කරන්නම්. දැන් බෑ මේවා. ම් බගකී වැඩි මට. මේ වගේ කැළඹුණු සද්ධාවින් තොර හිතක ඉන්නේ. ඒතර සිල් සමාදන් වුණා කියලා සිල් ගත්තා කියලා ඒක තේරෙන්නේ නැහැ නිකන් ඔහෙ ඉන්නවා. නිකන් ඔහෙ ඉන්නවා ඇත්තට. තේරීමක් අවබෝධයක් සීනුණා මොකුත් නැහැ. ඇයි ශ්‍රද්ධාවක් නැහැ? ශ්‍රද්ධාව තිබ්බනම් මේක තේරෙනවා. ශ්‍රද්ධාව තිබ්බනම් තේරෙන්නේ ඇයි? ශ්‍රද්ධාවක තියෙන කෙනාට මේ සිල් ටික රැක ගන්න වීර්යයක් ඇති වෙනවා. ඒ වීර්යයත් එක්ක ආට සිහිය ඉපදෙනවා. ඒතර තේරෙනවා. සිල් බිඳුනොත් බයත් ඇති ගැනීම හට ගන්නවා. සිල් බිඳිනද සිල් ආරක්ෂාවෙන් බයත් ඇති ගැනීම නැහැ කියලා හිට තේරෙනවා. ඒක ප්‍රඥාව. ඒතර බුද්ධ වචනේ පිළිගන්න කෙනාට වීර්යය ඇති වෙනවා. සිහිය ඇති වෙනවා. නුවණ තියෙනවා. ඒ විදිහට ඉන්නකොට සිල් ආරක්ෂා වෙද්දී හිතේ අර බයත් ඇති කෙන්නේ නැතිල යනවා. හිත පහසුයි. එතකොට ඔහුට බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් නිවැරදියක් කිව්වේ කියලා තේරෙනවා. ඔයාට බුදු ගුණ සිහි කරන්න පුළුවන්. බුදු ගුණ සිහි කරනකොට හිත පහසුවටපත් වෙනවා. එකඟ වෙනවා. ඒකට කියනවා සමාධිය කියලා. එතකොට යාට සද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සිහිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. එතකොට යාගේ සීලය බිඳෙන්නේ නැහැ. ඒතර ශ්‍රද්ධාව තියෙනවා සීලේ තියෙනවා. ආපු ධර්මයේ සිහි කර ගන්න පුළුවන්. ඒකට කියන ශ්‍රුතේ කියලා. ඒතර හෝ ප්‍රාණඝාතය අතහැරලා, සොරකම අතහැරලා මේ වගේ දේවල් වාසය කරනවා. ඔහුට බුදුරජාණන් වහන්සේ පෙන්වු විදිහට ශ්‍රාවකින්න දම්පැන් දෙන්න පුළුවන්. ත්‍යාගයේ තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. බලන්න උතරයට කීයක් දේ තියෙනවද? ඔව්තල කලින් නොතිබූ ධර්මයන් ගොඩාක් පිහිටලා. සිල්පද පහේ රැක්කේ. ශිල්පද පහ රකින්නේ නැහැ නිකං කෙනා. බුද්ධ වචනය ගැන හොඳට දන්න, පිළිගන්න, නිර්භය කෙනා ශිල්පද පහ රැකලා එයින් සතුටටපත් වෙනවා. එයින්ම ඔහුට සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් ඔක්කොම හට ඒ විදිහට සුව පහසුකින් ඉඳි ඔහු තුළ බය වෛරත් ඇති ගැනීම ගොඩක් දුර වෙලා. ඒතර ඔහු දන්නවා ඒකාන්තයෙන් මම මරණයෙන් මත්තේ දුගතියට යන්නේ නැහැ කියලා ඔහු දැනුම ඇති වුණා. මෙලව පහසුටපත් වුණ කෙනා පරලෝ දුගතියට යන්නේ නැහැ කියන දැනුම ඇති වෙනවා. මෙලෝ එබඳු පහසුවක් නැති කෙනා පරලෝ කොහේ යයිද දන්නේ නැහැ කියලා හිතෙන. ඉතින් එයාට මරණයට කලින් අටපිර කර පූජා කරගත්තේ නැත්නම් හරි වැඩේ මට කියලා බය ඇති වෙනවා. බැරි වෙලාවත් අටපිර කර පූජා කරන්න බැරි වුණ කෙනාට මලම් පස්සෙත් අටපිර කර පූජා කරන්න බැරි වුණා නේ කියලා ශෝකයෙන් සමහර විට ඉන්නේ. ඒතර ගෙදර කෙනෙකුටම වැහිලා කියනවා මට අටපිර කර පූජා කරපන්. මට බැරි වුණා කරගන්න කියලා. එහෙම ආහාරජිලා තියෙනවද? ඈ? ඒක තමයි. ඒටි ඒත් කලාතුරකින් ඉතින් කරගන්න ගොඩාක් නරක දේවල් කරගන්න කෙනා හැම ඉන්නෙත් නෑ අපායට പ്രേත ලෝකෙට විතරක් പ്രേත ලෝකෙ ගිහිල්ලා තමයි සමහර කියන්නේ ඇවිල්ලා මට අටපිර කරා පූජා කරන්න හිතන් හිටියා උඹලට කිව්ව ඇහුවේ නෑනේ උඹලා වැඩ වැඩි වගකින් වැඩි කියලා හිටියා උඹලගේ රස්සාව මම මගේ ආසාව ඉටු කරේ නෑ කියලා වයිරින් ඇවිල්ලා ළඟවලට ඇවිල්ලා කියනෝනේ ඈ එහෙම ආරංචි දෙනවනේ බලන්න පුතේ ඊතා පිරිසිදු ධර්මයේ බුදුරජාන් වහන්සේ පෙන්වා දී තියෙද්දී ඊතා සුවපහසු ජීවිතය අපට උපදව ගන්න මඟ පෙන්වා දී තිබෙද්දී ඊතාම සංසිඳුණු ජීවිතය ඇති කර ගැනීම පිණිස මඟ කියා දී තිබෙද්දී මෙලොව පරලොව දෙලොවම සුවයටපත් වෙන්න ඊතා පහසු මාර්ගය පෙන්වා දී තිබෙද්දී ඒ පහසු මාර්ගය අපි තේරුම් අරගෙන නැහැ. ඒ නිසා තමයි මේ ඊටාම අවුල් සහගත හිත් වලින් වාසය කරන්නේ. අවුල් සාගත හිත වලින් වාසය කරන දානයක් දුන්නත් ඒකෙන් පින ඉපදෙන්නේ නැහැ. හිත පහසු නැහැ. අවබෝධයක් නැහැ. කරන්නම් වාලේ කරනවා මොනවා කරන්නද ඒක කරනවා. සීල් සමාදන් වෙන. ඉතින් බලන්න උදේ හවස කියවතාවක් සීල් සමාදන් වෙලාද ජීවිතේ කියලා. නේ? ජීවිතේ කී දවසක් උදේ හවස පන්සිල් අරන් ගන්නද? නමුත් ඒකේ අර්ථය මෙයයි මෙතරම් මහා බල සම්පන්න අර්ථයක් උපදව ගන්න පුළුවන් දෙයක් කියන අදහසින් අපිට ගන්නේ නැහැ. නේද? ඉතින් භාගතුන් වහන්සේ තවදුරටත් කියා දෙනවා මේ පංචිල් පද පහ රැක ගන්නට පහසු වෙනවා පොහේට අටසිල් ගන්න. පොහේට අටසිල් ගන්න නැති කෙනාට පංචිල් පද පහ රැක ගන්න අමාරුයි පිරිහිනවා කියලා කියනවා. මොකද උපාසක උපාසිකාවන් රස්සාවල් කරනවා කාමභෝගී ජීවිතය ගත කරන නිසා ඒ කාමයන්ට හිත ගොඩක් ඇදලා යනවා. ඉතින් ඒක පාලනය කරගන්න මේ පොහේ දවසට ඉන්න කියන විවේකයෙන් අටසිල් අරගෙන රහතන් වහන්සේට අනුකරණය කරමින් විවේකීව ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කියනවා. ඒතර මාසෙ අනිත් දවස් ටිකේ පහසෙන් සිල්පද රැකෙනවා. ඉතින් ඒක දැන් බලන්න ධර්මයේ දන්න කෙනා මේ ඔක්කොම දන්නවා. දැනගෙන පහසු ජීවිතය ගත කරනවා. දැන් බලන්නකො ඕගොල්ලන්ට ඒ වගේ පහසු ජීවිතයක් තිබ්බනම් කොච්චර වටිනවද මේ? නේද? ඒතර ඕගොල්ලන් එකිනෙකා පහසුවෙන් ඉන්නවා. සුවෙන් ඉන්නවා. මතු ජීවිතය ගැන ඉතා විශ්වාසයෙන් ඔයගොල්ලෝ වාසය කරනවා. අපි දුකට යන්නේ නැහැ. ඒ මාර්ගයක් අපි අනුගමනය කරනවා. ඒතර කලබල වීමක් නැහැ. ශ්‍රද්ධා සංසිඳෙමින් ඉන්නේ. ඉතින් මේ විදිහට ධර්මයේ තේරුම් ගන්න. එහෙම ධර්මයේ තේරුම් ගත්තොත් මේ දාන ආදී පින්කම් ඊටා සාර්ථකයි. ඒතර මේ දාන ආදී පින්කම ප්‍රමාණයෙන් නෙවෙයි වටින්නේ ගුණයෙන් වටින්නේ. ප්‍රමාණය අපිට වටිනා ප්‍රමාණයේ වටිනවා කියලා හිතුවොත් එහෙම අපිට මේක මහ පොළොව වගේ දන් දුන්නොත් මදි කියලා හිතනවා. ඒ ප්‍රමාණය වටිනවා කියලා හිතුවොත් නේ. ඒකනේ හිතන්නේ මම ප්‍රමාණය ප්‍රමාණයයි වටින්නේ කියලා හිතුවොත් එහෙම හිතන එක පහනක් මදි, පහන් 10ක් මදි, පහන් 100ක් මදි. 5 ලක්ෂයක් මදි. හිතනවනේ. ඇයි ප්‍රමාණය වදින්නේ? වැඩි ප්‍රමාණයක් කරොත් උයි වටිනාකම වැඩි කියලා හිතන කෙනා පහන් වැඩි කරනවා. එක මලක් මදි, මල් දෙකක් මදි, මල් 10ක් මදි, මල් ලක්ෂයක් මදි. වැඩි කරනවනේ. ඒ ප්‍රමාණය වටින්නේ. නේද? එක සිවුරක් මදි සිවුරු 1000ක් ඕන, සිවුරු ලක්ෂයක් ඕන. නේද? ප්‍රමාණය වටින්නේ කියලා හිතනවා. එතකොට ඒ නිසා මේ ප්‍රමාණය නෙවෙයි වටින්නේ ගුණය වටින්නේ කියලා තේරුම් ගන්න. ප්‍රමාණය වටිනවා කියලා හිතුවොත් අපි වෙහෙසටපත් වෙනවා. ඇති කියලා හිතෙන්නේ කොච්චර කරත් හරි වැඩේ මදි වේද කියලා හිතෙනවා. නේ? එතකොට හිතනවා ලංකාවෙම ලොකු පිළිමේ හදනවා මම. ඒ ප්‍රමාණය. එහෙනම් ඊට පස්සේ හිතනවා ඔන්න තව කෙනෙක් අඟලක් මට වඩා අඟලක් වැඩි එකක් හැදුවා කියලා හිතුවොත් ඉවරයිනේ අපේක්ෂාව. හ්ම්? ප්‍රමාණය ලොකුයි කියලා හිතපුවා වෙන්නේ මොකද? අපි මල් වට්ටි 10ක් පූජා කරනවා. තව කෙනෙක් ඇවිල්ලා මල් වට්ටි 11ක් පූජා කරනවා. අපේ හිත වැටෙනවනේ. හ්ම්? නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රමාණයකුත් තියෙනවා. ශිල්පත පහයි කියලා කියනවා. ඒකේ ගුණය අපි දැනගත්තොත් අපිට බයක් ඇති වෙන්නේ නැහැ නේ. ගුණේ දන්නේ නැති කෙනා හිතනවා තව එකක් වැඩි කරගන්න නැත්තම් කියලා හිතනවා. අන්තර නැති අවුල් හදාගන්න. බුදුරජාණන් වහන්සේ ඊටා නිර්වල් ඊටා පහසු මාර්ගය පෙන්නලා තියෙනවා. ඒක අම්මා තාත්තා දරුමල් ඔක්කොම එකතු වෙලා එක ගෙදර ඉඳගෙන කරන්න පුළුවන්. ලස්සනයි ජීවිත. බර නැහැ. බරක් වෙහසක් පීඩාවක් ඇති කරන්නේ නැහැ ධර්මයේ. යමෙකුට පින් කරන්න කියලා බරක් ඇති වෙනවා බයක් ඇති වෙනවා අනේ අපිට බැරි වෙයිද? අරගොල්ලන්ට වඩා අපි පරදීද? අරගොල්ලන් මෙච්චර පූජා කර අපිට බැරි වෙයි. එහෙම බයෙන් එනවා නේද? එහෙම තියනව නේද? ඈ දැන් ඕගොල්ලන් අටපිරිකර පූජා කරනකොට තව කෙනෙක් කියලා අටපිරිකර 10ක් පූජා කරනවා. ඕගොල්ලෝ හිතන හරි වැඩේ ආවල අටපිරිකර 10ක් පූජා කර අපට අමාරුයි. ඈ එමෙතේ ඒගොල්ලෝ රුපියල් 3000 අටපිරිකර පූජා කරා. ඕගොල්ලෝ හිතන හරි වැඩේ අපිට එහෙනම් 5000කවත් පූජා කරන්න වෙයි. හ්ම් අනිත් කට්ටිය රිදියෙන් මාලයක් පූජා කරනවා. චෛත්‍යයට. ඕගොල්ලෝ හිතන අපි රණින් පූජා කරන්න වෙයි. රන්මල් පහක් පූජා කරනවා කියන එක. ඔයගොල්ලෝ හිතන හරි වැඩි අපි දෙකක් පූජා කළා මදි වෙයි. අපිට හරි වැඩේ වුණේ නේද? ගියේ කොහෙද යන්නේ කොහෙද නේ? ගියේ සංසිඳීමට යන්නම් කියලා ගිහිල්ලා අන්තර පීඩාවකට ගියේ නේ. ඒයි. බුද්ධ වචනේ අපි පීඩාවටපත් කරන්නේ බුද්ධ වචනේ අපි වෙහසන්නේ කෙවිත අරගෙන පස්සෙන් පන්නන්නේ නගුල බෙදලා වගේ. නේ අරක ගෙනෙන් මේක ගෙනෙන් කියලා අපිට කියන්නේ නෑ. නේද? ඒ නිසා ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ වචනේ හොඳට අහන්න. ඒ වචනේ තුල මිනිසයා සංසිඳෙනවා. බය නැති කරනවා. දුප්පතාටත් පොහසතාටත් එකම සීමාව තුල ඉන්න පුළුවන්. පොහසතයි දුප්පතයි එක එක විහාරයකටත් යන්න බෑ නේද දැන්? පොහසතා රුපියල් 5000කට අටපිර කරක් පූජා කරොත් දුප්පතා මොකද කරන්නේ? දුප්පතා මොකද කරන්නේ? නේ? පොස්තාට එක නිවනක් දුප්පතාට තව නිවනක්. ඒකම මාර්ගනේ. නමුත් දැන් මාර්ග බලන්නකො කෙනෙකුට එක එක විදිහට පෑදෙනවා නේද? එක එක විදිහට නේද යන්න වෙන්නේ. එනං ඒ තම මිනිසුන් වෙහෙසටපත් කරන පීඩාවටපත් කරන ශෝකයටපත් කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති බව තේරුම් ගන්න. නිසා පින්කම් කරනකොට වෙහෙසෙන්න එපා. වෙහෙසෙන පින්කම් භාගතුන් වහන්සේ පනවලා නැහැ. යමක් කරන්න පොඩි මහන්සියක් නැතුව නෙමෙයි දැන් දානයක් හදනකොත් ඕගොල්ලන්ට මහන්සි වෙන්න වෙනවානේ. එහෙම නෙමෙයි මම කියන්නේ අහසට අහසින් වැටෙනකන් ඉන්නවා කියන නෙමෙයි. නමුත් මේ අසාමාන්‍ය වෙහෙසක් දරාන හිතට බරක් කරගෙන ශෝකය ඇති කරන තරගයක් ඇති කරලා එහෙම පින්කම් කිරීමක් වැරදි. එහෙම නෑ. පින්කමෙන් කෙරෙන්නේ සැප විපාක උපදවන එක. පිනකින් පිනෙහි විපාකය සැප විපාක. සැප විපාක කියලා කියන්නේ සංසිඳීමක්, සුවයක්, අපහසුයක් නෙමෙයි. ඒ නිසා ඒ වගේ ඊටාම සුව පහසු මාර්ගය බුදුරජාණන්ස පෙන්වා තියෙන නිසා බය නැතුව දැන් හරි දැන් ඕගොල්ලෝ විශ්‍රාම සුවෙන් ඉන්න කාලේ හරි සිල්පද පහේ වටිනාකම දැනගන්න. එයින්මයි නිවන් මඟ පෑදෙන්නේ. ඒ ඒ මූලික දේ හොඳින් කරගන්න කෙනාට රැකගන්න කෙනාට නිවන් මඟ ඒකාන්තයෙන් පෑදෙනවා. ඒ නිසා ඒ සිල්පද පහ හොඳට රැකගෙන සිල්පද පහ ආරක්ෂා කර ගැනීම පිණිස පොයට උපෝසතේ සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුකරණය කරමින් පොය දවසේ තමන් ඒ සීලය සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්නේ එතර ඔබට යම් කලක් යන්න පෙර ඊතා සුවපහසු ජීවිතයකදී සීලේ නිසා සිතේ පහසුව ඇති වෙයි. එතකොට ඔබට බණ භාවනා කරගන්න පුළුවන්. එතකොට සමාධිය ඇති වෙනවා. එයින්ම ඔබට තේරෙයි යහපත් දේ කළාම යහපත් විපාක තියෙනවා. පින් කරාම සප විපාක, පව් කරාම දුක් විපාක තියෙනවා කියන කරුණ ඔබේ ජීවිතය තුළම ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට මේ පිනෙහි පවෙහි විපාක මෙලවදීම අඳුරගත්තොත් දැනගත්තොත් ඒ ප්‍රඥාව ඇති කරගන්න උපදව ගන්න හේතු වෙනවා. ඉතින් ඒ විදිහට තේරුම් ගනිමින් බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මයේ තවදුරටත් හොඳින් හොඳ අහලා ඉගෙන ගන්න. එතකොට ඔබේ මේ ජීවිතය ඊටාම සතුටු දායක ඊටාම වාසනාවන්ත මතු ශෝකේ නුපදවන ජීවිතයක් බවට පත් වේවි.